ඉතින් ඒ යටතේ අපි උද්දේශ විභංග සූත්‍රය මුල් කරගෙන මජ්ක්‍ධිම නිකායේ සාකච්ඡා කළා කොහොමද සමත සමාධියක් මනසක් ඇසුරු කරද්දී ඒ මනස ඒ සමාධිය තුල බැහැගන්නේ ඒ තුල එල්බගන්නේ කොහොමද කියන කාරණාවත් ඊළඟට ප්‍රගුණ කරපු මට්ටමකදී නිවැරදි මට්ටමකදී කොහොමද එහෙම බැහැ තොරව සතිමත්ව සිහියෙන් යුක්තව ඒ සමාධිය දිහා පරතෝ බැල්මකින් බලන්නේ කියන කාරණාවත් අපි යම් දාක් දුරකට පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කරගෙන යනවා අංගුත්තර නිකායේ එන සමාධි භාවනා සූත්‍රය. ඒකෙදී භාග්‍යතුන් වහන්සේ සමාධි භාවනා හතරක් අපිට කියලා දෙනවා. පළවෙනි එක තමයි අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එතුලින් මෙලෝ වශයෙන් සුඛ විහරණයක්, සැප විහරණයක් සැලසෙනවා කියලා පැහැදිලි කරනවා. ඉතින් ඒ අර්ථයේ ඇත්තටම විස්තර කරන්නේ ධ්‍යාන. සමත ධ්‍යාන ගැන තමයි එතන විස්තර වෙන්නේ. ඒතර ඒ බඳු ධ්‍යානයකට කවුරුන් හෝ සමවැඳිලා මෙලෝ වශයෙන් යම් කාලයක් පරිච්ඡේදයකදී වාසය කරනවා නම් ඒ කාල පරිච්ඡේදය තුලදී කිසිම කායික මානසික දර්පයක් නැහැ. එතකොට කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක්, පස්සද්ධියක් භුක්ති විඳිනවා. ඒ නිසා යාට මෙලෝ වශයෙන් සුවයක්, සැපයක් අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ලෝකේ තියෙන নানা ප්‍රකාර ගැටලුකාරී ප්‍රශ්න ප්‍රශ්න සහගත තත්වයෙන් අත මිදලා කෙනෙකුට මේ අන්දමින් සහනශීලීව ඉන්න පුළුවන් වාතාවරණයක් ඒ ධ්‍යාන සුඛයක වාසය කරද්දී එතකොට එනම් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒවැ තියෙන හොඳ පැත්ත වගේම ඒකේ තියෙන යම් යම් නරක පැති ගැනත් සාකච්ඡා කරා කෙනෙක් ඒකට ලොල් වෙන්න පුළුවන්. ඊළඟට විපස්සනාවක නොයේදී අරකෙම වැඩි කාලයක් ගත කරන්න පුළුවන්. ඒකම ඉල්ලන්න පුළුවන්. ඒ තුලට බැහැ ගන්න පුළුවන්. ඒකෙන් මාන්නක්කාර ගතියක්, ආඩම්බරකමක්, උඩඟුකමක් ඇති කරගන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න කිහිපයකුත් අපි ටිකක් දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ දෙවන සමාධි භාවනාව වශයෙන් භාගතුන් වහන්සේ කියලා දෙනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. මහණේ එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව ප්‍රගුණ කරා නම් ඥාන දර්ශනයක් ලබා ගන්න පුළුවන් කියලා. සාමාන්‍ය ඥාන දර්ශනයක් කියලා කියන්නේ විපස්සනා ඥාන මුල් කරගත්ත අවබෝධයකට. නමුත් මෙතනදී මේ දෙවැනි සමාධි භාවනාව සම්බන්ධයෙන් දීලා තියෙන අර්ථකථනය දිහා බලලා කියන්න පුළුවන් මේ කතා කරන්නේ බඳු ප්‍රඥාව මුල් කරගත්ත විපස්සනා මුල් කරගත්ත ඥාන දර්ශනයක් ගැන නෙමෙයි සමාධිය මුල් කරගත්ත සමතය මුල් කරගත්ත ආලෝක සංඥාවක් ප්‍රගුණ කළා ඒ ආලෝක නිමිත්ත පාදක කරගෙන උපදවා ගන්නා දිබ්බ චක්කු తත්වය තමයි මේ විස්තර කරන්නේ කියලා අට කතාව එහෙම ඉතින් විස්තර කරලා දෙනවා. ඉතින් ඒක ඇත්ත කියලා පිළිගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේත් ඒ දෙවැනි සමාධි භාවනාව සම්බන්ධයෙන් කරන විස්තරයේදී දේශනා කරන්නේ දවල් කාලයේ වගේම රාත්‍රී කාලයේ තාලෝකයක් සහිතව බලන්න පුළුවන් කමක් යෝගාවචරයේ ඇති කරගන්න. අවශ්‍ය නම් මේ දවල් කාලයේ රාත්‍රී කාලයක් වගේ ගත කරන්න පුළුවන් තරම් ආලෝක සංඥා පිළිබඳ වශීතාවයක් යෝගාවචරයේ ඇති කරගන්නවා. ඒකට ඒක පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දිහා විනිවිද බලන්න, ඈත තියෙන දෙයක් බලන්න, ඝන වස්තුවක් හරහා බලන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතන ඒ තියෙන දිබ්බ චක්කු තත්වයත් චුතුපපාත ඥානයත්. ඒ කියන්නේ කවුරුන් හෝ කර්මානුරූපව මිය ගිහිල්ලා නැවත උපදින தત્ත්වය පිළිබඳව අවබෝධ කරගන්නා ඒ ඥානයත් මේ දෙකම එකට යන தත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්නේ අභිඥා தත්වයක්. ඒතර ඒ අභිඥා తত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිනු කළ හැකි සමාධි භාවනාවන් තියෙනවා. එතකොට මේ පළවෙනි සහ දෙවෙනි සමාධි භාවනා යුගලය සම්පූර්ණයෙන්ම සමතයට සම්බන්ධයි. පළවෙනි එකේදී ධ්‍යාන හතර ගැන විශේෂයෙන් සඳහන් කරනවා. දිට ධම්ම සුඛ විහරණයක් වශයෙන්. ඊට පස්සේ ඒවා තවදුරටත් වශී කළා, දියුණු කළා, අෂ්ට සමාපත්තිලාභීව යම්ස කෙනෙක් ලබා ගන්නා අභිඥා සම්බන්ධයෙන් දෙවෙනි අවස්ථාවේදී දෙබ්බ චක්කු ඥානය ගැන දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව අපි ගිය සතියේ සාකච්ඡා කළා අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණේ තවත් අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව ප්‍රගුණ කරාම සති සම්පජඤ්ඤය පිණිස හේතු වෙනවා. ඉතින් ඒක අපි ඉතින් සාකච්ඡා කළා සෑහෙන දුරකට මොකද අපි ආනාපාන සතියක් වඩද්දී සක්මනක් දියුණු කරද්දී මේ හැම තැනකදීම අපි සතිමත් බවකින් පටන් ගන්නවා ඊට පස්සේ ක්‍රමානුකූලව සතිමත් බව තහවුරු වුණාට පස්සේ සතිපට්ඨාන මට්ටමට අපි පැමිණිලා සතිය හොඳට පිහිටියට පස්සේ ඊළඟට උත්සාහත් වෙනවා සතිපට්ඨාන භාවනා කොටස වඩන්න සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඒ ඒ ධාතු ලක්ෂණයේ නැත්නම් ඒ ඒ ඉරියව්වේ ආශාසයක් ප්‍රස්වාසයක් ගානේ නැත්නම් වේදනානුපස්සනාවකදී නම් ඒ ඒ වේදනාවක් ගානේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැක ගන්න උත්සාහත් වෙනවා. ඒකට අපි ඒකාග්‍ර කරපු මනසකින් ඒ ඒ තැනට අවධානය යොමු කරගෙන බලාගෙන ඉන්නවා. ඒතර මේ ක්‍රියාවලියේදී තව තව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒකේ තීව්‍රතාවයක් එහෙමත් නැත්නම් විනිවිද යාමක් කලින් තිබුණට වඩා සතිය තියුණු වීමක් මුවහත් වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කරන අභ්‍යාසය හරහාම අපි හිතමු අපි බලබලා හිටියේ වේදනාවක් ඉතින් මුලදී නිකම්ම තේරුනේ සැප වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා. ඇතැම් විට සැප වේදනාවක්, ඇතැම් විට දුක් වේදනාවක්, ඇතැම් විට උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා තමයි අපිට කලින් තේරුනේ. එතකොට තමාලාට තේරෙන්නේ දුක් වේදනාවක් හටගත්තා විනාඩි කිහිපයක් පැවතුණා අවසන් වුණා. ඔන්න වගේ ආකල්පයක් තමයි අපිට තිබුණේ. හැබැයි ඉතින් තව තව අපි මේ කටයුත්තේ නිරත වෙන්න නිරත වෙන්න මේ අත්දැකීම විස්තර සහිතව පේන්න පටන් ගන්නවා. සති සම්පජාඤ්ඤය දියුණු වෙන්න ගන්නවා. එතකොට තේරෙනවා මේ දුක් වේදනාවක් කියලා තනි දුක් වේදනාවක් වශයෙන් සැලකුවාට මොකද මෙතන වේදනා සමූහයක් තියෙනවා. ඒ එක එක කුඩා කුඩා වේදනාවක් පවා ඊටාම වේගෙන් ඇති වෙලා නැති වෙලා යනවා කියලා මේ විස්තර සහිතව මේ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් ගතියක් යෝගාචරයක් තුළ පහළ වෙනවා. ඉතින් එතකොට තමයි යාට තේරෙන්නේ විදිතා වේදනා උපජ්ජන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැනුවත්වමයි එතකොට වේදනාවක් පහළ වෙන්නේ දැනුවත්වමයි ඒ පවතින්නේ දැනුවත්වමයි ප්‍රහාණය වෙලා යන්නේ. ඉතින් එතකොට සතිය සම්පජඤ්ඤයේ දිනු වෙච්ච මනසක හොඳ අවදිමත් බවක් තියෙනවා එයාට හොරාවට නැත්නම් එයාට හොරෙන් එයාට නොදැනී වේදනාවක් පහළ වෙන්න විදිහක් නැහැ. හිතවිල්ලක් විතර්කයක් පහළ වෙන්න විදිහක් නැහැ. සංඥාව සංස්කාරයක් පහළ වෙන්න විදිහක් නැහැ. මොකද එයා තුළ හොඳට සතිය සම්පජඤ්ඤය වැඩිලා තියෙන. සතියෙන් වර්තමාන මොහොතේ එළඹ සිට සිහියෙන් වාසය කරනවා. සම්පජඤ්ඤයෙන් වෙන ඊතා කුඩා දෙයක් වුණත් තියුණුව දැකගැනීමේ හැකියාව පිරිසුදු බව හිත තුළ බලපවත්වනවා. ඉතින් ඒ නිසා සති සම්පජඤ්ඤය වැඩන මේ භාවනා ක්‍රම හරහා එතකොට අපිට තේරෙනවා මේ ඇතිවීම නැතිවීම ස්වභාවය පිළිබඳව සෑහෙන අත්දැකීමක් යෝගාචරවල ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරද්දී ටිකක් එහාට ගිහිල්ලා කිව්වා මෙතෙන්දී විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණය තමයි කුළු ගැන්වෙන්නේ. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා විදිහට දේශනා කරද්දී එතකොට මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ විපස්සනා භාවනාවේ නැත්නම් විපස්සනා ඥානවල එක ප්‍රධාන සම්දිස්ථානයක් කියන්න පුළුවන්. ඒතොර එතනින් තමයි ඥාන සමූහය නැත්නම් ඥාන රටාව ආරම්භ වෙන්නේ. මුලදී නිකන් අපිට කියන්න පුළුවන් මේ දෙකට බෙදුවා රූප අරූප වශයෙන් නැත්නම් නාම රූප වශයෙන්. හැබැයි විශේෂයෙන්ම ත්‍රිලක්ෂණය අවබෝධ වීම ආරම්භෙන්නේ ඔන්න අංශ ලක්ෂණය කෙනෙකුට ප්‍රකට වීම තුලින්. ඒතර ඒක තමයි දැන් මේ කතා කරන්නේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන කොටසේ. ඒතර එක්තරාන්දමක අනිත්‍ය ලක්ෂණය පහළ වීමක්. ඒක හොඳට අපිට දැනීමක්, තේරීමක්. තව තව සතිය සම්පජඤ්ඤය දියුණු වීමක්. එහෙනම් මේ කොටසදී සිද්ධ වෙනවා. ඒතර ඒක එක්තරා අන්දමකින් කෙනෙක්ව සද්ධානුසාරී මට්ටමක් දක්වා නැත්නම් ධම්මානුසාරී මට්ටමක් දක්වා එහෙමත් නැත්නම් සෝතාපන්න මට්ටමක් දක්වා අරගෙන යන්න පුළුවන් කියන කාරණාවත් අපි ගිය සතියේ කන්ද සූත්‍රය මුල් කරගෙනත් ටිකක් දුරට සාකච්ඡා කළා. ඉතින් ඒ කියන්නේ දැන් අපි විපස්සනාවට පැමිණුණා. විපස්සනාවේ මුල් අදියර තව තව දියුණු කරගෙන යන ගමන මෙතන මේ තුන්වෙනි අවස්ථාවේදී නිරූපණය වෙනවා. ඊට පස්සේ අද අපිට පැමිණෙන්න පුළුවන් තුන් හතරවෙනි කොටසට මේ සමාධි භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අත්තිබි කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. මහන්නේ මේ මොන වගේ සමාධි භාවනාවක් ප්‍රගුණ කිරීමෙන්ද ආශ්‍රවයන් ඡය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉද භික්කවේ භික්ඛු පංචසුපාදානස්කන්ධේසු දයබ්බ්‍යානුපස්සේ විහෙරති. ඒ උපාදානස්කන්ධ පහේම ඇතිවීම නැතිවීම ස්වභාවය උදයව්‍යය දකිමින් වාසය කරනවා නම් ඔය කියන අර්ථය මුදුන්පත් කරගන්න පුළුවන්. ආශ්‍රවයන් ඡය කරගන්න පුළුවන් කියන කාරණේ දේශනා කරනවා. දැන් එතකොට පළවෙනි අවස්ථාව අපි අර අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා කිව්වහම එතන තියෙන එක එක ප්‍රදේශයයි අහුවෙන්නේ. හාත්පස අහුවෙලා නැහැ. යෝගාවචරයේ වැඩේට අත තිබ්බා දැන් එක ප්‍රදේශයක් බහුලීකృత කරගෙන යනවා. අපි තුමු කායනුපස්සනාව වඩ아가ගෙන යනවා. ඒ නිසා ඒ කායනුපස්සනාව විතරක් වඩලත් කෙනෙකුට සෝතාපට්ටි පට්ටමට පවා එන්න පුළුවන්. ඒක එක්තරා අවස්ථාවකදී පදේශ සූත්‍රය කියන සූත්‍රයේදී අන්තර්ගත කරලා තියෙනවා සඳහන් වෙලා තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් නගනවා කෙතකින් දැවැත්නි සේක පුජ්‍යලයෙන් බවට පත් වෙන්නේ. සේකෝ සේකෝ කියලා කියනවා. සේක පුජ්‍යලයේ හික්මෙන්නෙක් කියලා කියනවා. කාටද මේ හික්මෙන කෙනා කියලා කියන්නේ? එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් යම් ප්‍රදේශයක් වඩපු කෙනාට තමයි මේ හික්මෙන තැනත්තා සේක පුජ්‍යලයා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව සතර සතිපට්ඨාන ධර්මයන් වඩද්දී එක ප්‍රදේශයක් හොඳට බහුලීකృత වුණා නම් එතුලින් කෙනෙකුට සේක මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ප්‍රශ්නයක් නගනවා අසේකෝ අසේකෝ ආවුසෝ පුච්චති කියලා. ඒ කියන්නේ අසේක පුජ්‍යලේක අසේක පුජ්‍යලේක. ඒ කියන්නේ නැවත හික්මෙන්න දෙයක් නැහැ. හික්මිලා අවසానයි. අරහත්ත්වයටපත් වෙලා. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? ඉතින් එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ සියලුම සතිපට්ඨානයන් සතර සතිපට්ඨානයන්ම හොඳට ගැඹුරකින් පුළුල්ව වඩපු තැනැත්තා තමයි අසේක පුජ්‍යලේක රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ අනුව අපිට තේරෙනවා දැන් මේ අරකෙම තව තව ගැඹුරට යාමක්. අපි හිතමු පළවෙනි එකේ දෙයක් ආනුපස්සනාව විතරයි වැඩිවි. එතකොට රූපස්කන්ධය නැත්නම් රූප උපාදානස්කන්ධය මූලික කරගෙන තමයි යාගේ අවබෝධය දියුණු වෙන්න පටන් ගත්තේ. දැන් හතරවෙනි කොටසදී දැන් මේ අද කතා කරන සමාධි භාවනා කොටසදී ආ එක උපාදානස්කන්ධයකට සීමා නොවි උපාදානස්කන්ධ පහම පරිශීලනය කරනවා. අවස්ථානුකූලව හිත විවිධ තැන් උපාදාන කරද්දී විවිධ ස්කන්ධයන් උපාදාන කරද්දී නැවත නැවත ඒවා සතියෙන් දකිමින් එතන එතන හිත නිදහස් කර ගනිමින් වාසය කරනවා. ඉතින් එතකොට මේ උපාදානස්කන්ධ පහම යාට හසු වෙනවා. ඒ හරහා තමයි අර සතර සතිපට්ඨාන ධර්මයම දිනු වෙන්නේ. කායනුපස්සනාවේදී රූප උපාදානස්කන්ධය, වේදනානුපස්සනාවේදී වේදනා උපාදානස්කන්ධය, චිත්තානුපස්සනාවේදී විශේෂයෙන්ම විඥාන උපාදානස්කන්ධය ධම්මානුපස්සනාවේදී උපාදානස්කන්ධ පහම එයාට ප්‍රගුණ කරන්න අවබෝධ කරගන්න ඒවායේ උපාදාන తত্ত্বය ප්‍රහීන කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් මේ උපාදානස්කන්ධ පහ පිළිබඳවම පෘතුල අවබෝධයක්, පුළුල් අවබෝධයක්, ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම තුල තමයි මේ ආශ්‍රවයන් ඡේවීම ප්‍රබල අන්දමින් පුළුල් අන්දමින් ගැඹුරු අන්දමකින් සම්පූර්ණ අන්දමකින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේදී මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කෝ පංචසුපාදානස්කන්ධේසු දෙබ්බ්‍යානුපස්සී විහෙරති. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමු. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමු. ඔය විදිහට දේශනා කරනවා ස්කන්ධ පහම ගැන. ඒ කියන්නේ මෙන්න මේවයි රූප කියන්නේ. මේවයි වේදනා කියන්නේ. මේවයි සංඥා කියන්නේ. මේවයි සංස්කාර කියන්නේ. මේවයි විඥාන කියන්නේ කියලා ඒ ඒ ස්කන්ධය ගැනත් එයාට යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. අපි සුතමේ ඥානයක් මුලින් ඇති කරගෙන ඒ ඒ ස්කන්ධේ නිරූපණය යථා ස්වභාවය තමන්ගේ කය තුලින් තමන්ගේ හිත තුලින් අවබෝධ කරගන්න අවශ්‍යයි. අපි පොතකින් බලලා ධර්ම දේශනාවට අහුම්කන් දීලා ඇති කරගන්න සුතමේ ඥානයක් තව ටිකක් අපි හිතලා තර්ක කරලා ඇති කරගන්න චින්තාමය ඥානයක් එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිම අපේ කය තුල මේ රූප උපාදානස්කන්ධය හඳුනා ගන්න අවශ්‍යයි. වේදනා උපාදානස්කන්ධය අපේ කය තුලින් හිත තුලින් හඳුනා ගන්න අවශ්‍යයි. සංඥා උපාදානස්කන්ධය අපේ හිත තුලින් හඳුනා ගන්න අවශ්‍යයි. සංස්කාර උපාදානස්කන්ධය අපේ හිත තුලින් හඳුනා ගන්න අවශ්‍යයි. විඥාන උපාදානස්කන්ධයත් අපේ හිත තුලින් හඳුනා ගන්න අවශ්‍යයි. එහෙමනම් ටික ටික යාට මේ මුළු ක්ෂේත්‍රයම හඳුනගෙන ඒ මත විපස්සනාවක් වඩන්න අවස්ථාවක් සැලසෙනවා. එතකොට ආශ්‍රවයන් ඡේවිවි ඡේවිවි යනවා කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් එතකොට තවත් තැන්වලදී මේ සෝතාපන්න කියන වචනය ගැන විමසපු අවස්ථාවන් හම්බ වෙනවා මේ සංයුක්ත නිකායේ සෝතාපන්න සංයුත්තේදී එහෙම. එතෙන්දී එහෙම විස්තර වෙලා තියෙනවා මේ සෝතාපන්න කියලා කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයට පැමිණි කෙනා. ආරෂ්ඨාංග මාර්ගයේ වඩන කෙනා. එයාට සීලේක අවශ්‍යතාවය, සමාධියක අවශ්‍යතාවය, ප්‍රඥාවක අවශ්‍යතාවය හොඳට දැනিলা තියෙනවා. ඒ නිසා මෙයා ඒ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාවන් දිනු කරනවා. අවබෝධයෙන් දිනු කරනවා. ඊට පස්සේ අපිට තව ටිකක් දැන් මේ සමාධිය ඔස්සේ ගැඹුරකට යන්න පුළුවන්. දැන් පදයක් එනවා සම්මා සමාධි කියලා. ඒතර මොකද්ද මේ සම්මා සමාධිය කියන්නේ? සම්මා සමාධිය පිළිබඳ විවිධ අර්ථකථන එනවා. දැන් දීඝනිකායේ එන සතිපට්ඨාන සූත්‍රයේදී මහා සතිපට්ඨාන සූත්‍රයේදී මොකද්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ කියලා විස්තර වෙනවා. කතමෝච බික්කවේ සම්මා සමාධි ද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සරිතක්කං සවිචාරං විවේකජම් පීතසුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ පළවෙනි ධ්‍යානය ගැන විස්තර කරන්නේ. ඊට පස්සේ ඒ වගේම දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. තුන්වෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. චතුර්ථ ධ්‍යානය ගැන විස්තර කරනවා. ඉතින් ඒ කියන්නේ සම්මා සමාධිය මහා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරලා තියෙන්නේ ධ්‍යාන හතර මූලික කරගෙන. ඊට පස්සේ මහා චත්තාරේසක සූත්‍රය. ඒක හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දි සමාධි භාවනාව නැත්නම් සම්මා සමාධිය සම්පූර්ණයෙන්ම වෙනත් ආකාරයකින් විස්තර කරලා තියෙනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. මහන්නේ කිමෙක්ද මේ ආර්ය වූ සම්මා සමාධිය උපනිශ්‍රය සහිත පරිවාර සම්පත් සහිත ආර්ය වූ සම්මා සමාධිය කුමක්ද කියලා බුදුරජාන් වහන්සේ පැනයක් නගලා ඒකට පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය මේ මට්ටමේදී කතා කරන්නේ තනිව අරගෙන නෙමෙයි. එයා තනියෙන් හිටගත් එක්කෙනෙක් නෙමෙයි. එයා වටේ තව කට්ටිය ඉන්නවා. එතකොට එතන විස්තර කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්ඛවේ මේහි සත්පංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සව්පනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි ඒ කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් මාර්ගාංග 7 හොඳට වැඩිලා එකලස් වෙලා ඒක රස වෙලා හරි නිකන් එක peelite හිටගත්තා වගේ හොඳට සමබර වෙච්ච මට්ටම සම්මා සමාධිය වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අර සමූහයම හරිය පිළිවෙලටකට නැත්තම් සමබර වීමකට ලක්වෙච්ච අවස්ථාව තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ආර්ය වූ සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට ආර්ය වූ සම්මා සමාධියකදී එහෙමනම් අපිට තනියෙන් මේ සමාධියක් දියුණු කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේක සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. සම්මා සංකප්පයක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සීලය පැත්තෙන් ගත්තොත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ සීලයට මුල්ගොන අංග තුන විරති වශයෙන් ඒ වෙනකොට නැවතිලා වැලකිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක් භවනා කරද්දී ඇතැම් විට ඉතින් කතා කරන්නේවත් කය හසුරවන්නේවත් චේතනාපූර්වකව යමක් කරන්නේවත් නැහැ. දැන් ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම නිවැරදි සම්‍යක් වචනය තුල පිහිටලා තියෙන්නේ. නිවැරදි සම්‍යක් කර්මාන්තයේ පිහිටලා තියෙන්නේ. සතුන් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයේදීමක් එයා කරන්නේ ඊළඟට සම්මා ආජීවකයා හික්මිලායි තියෙන්නේ. දිහි පැත්තෙන් කියනවා නම් වැරදි ජීවිකා වෘත්තිවල යා යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට නිවැරදි ජීවිකා වෘත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් ඔයා ආදී වශයෙන් මේ සීලය පැත්තෙනුත් එයා හික්මිලා තමයි කටයුතු කරන්නේ. ඊළඟට සමාධිය පැත්තෙන් අපි දන්න සම්මා වායාම සම්මා සති කියන අංග දෙකක් හොඳට අර කලින් කියපු දේවල් එක සමූහයක් වශයෙන් එකිනෙකට එකක් බැඳිලා කටයුතු කරනවා. උදාහරණයක් වශයෙන් සම්මා දිට්ඨි කියන කොටසේදී ඒ හඳුන ගන්නවා මෙන්න මේකයි මිත්‍යා දෘෂ්ටිය මේකයි සම්‍යා සම්‍යක් දිට්ඨිය. ඒතර මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දිට්ඨිය වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතනට උපකාර වෙන්නේ සම්‍යක් දිට්ඨියමයි. ඊට මේ සම්‍යා සම්මා දිට්ඨිය වඩමින් මිත්‍යා දෘෂ්ටි දුරු කරමින් කටයුතු කරන්න වෑයමක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් සම්මා වායාම එතන තියෙනවා. ඊට පස්සේ ඒ දේ කරන්න නම් නිතරම සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් තමයි හඳුනගන්නේ ආ මෙන්න මේක වැරදි දෙයක්, වැරදි දැක්මක්. මෙන්න මේක නිවැරදි දැක්මක් කියලා සිහියෙන් තමයි පෙන්눔 කරන්නේ. ඒතර සම්මා සතියෙත් සහයෝගය මෙතෙන්ට ලැබෙනවා. ওই විදිහට මේ මාර්ගාංග වලට විශේෂයෙන්ම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනේ පරිවාර සම්පත්තියක් උදව්වක් අනුග්‍රහයක් මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් ලැබෙනවා ඒතර මේ ටික ඔක්කොම හරි ලස්සනට ඒක රස වෙලා පැමිණි අවස්ථාව තමයි සම්මා සමාධි කියලා කියලා මේ මහා චත්තාරේසක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙනම් අපිට මේ විශේෂ සම්පූර්ණයෙන් වෙනස් පැති දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි දැන් මේ කතා කරපු ඒ සමත සමාධියට මුල් තැන දීපු ධ්‍යාන වලින් විස්තර කරන සම්මා සමාධිය. ඊළඟ එක තමයි මහා චත්තාරේසක සූත්‍රයේ මාර්ග අංග මුල් කරගෙන ඒවා නිවරදිව සමබර වීමක් ඒක රස වීමක් පාදක කරගෙන කතා කරන සම්මා සමාධිය. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම ටිකක් හොයලා බලපු ජර්මන් ජාතික අනාලයෝ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ දෙවැනි අවස්ථාව. ඒ කියන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ මතු කරන අවස්ථාව තමයි වඩා නිවැරදි කියලා. මොකද උන්වහන්සේ මේ සිංහල ත්‍රිපිටකය පමණක් නෙමෙයි නැත්තම් පාලි ත්‍රිපිටකය පමණක් නෙමෙයි උන්වහන්සේ පරිශීලනය කළා බලලා තිනවා සංසන්දනාත්මකව චීනය තුල ඒ කාලේ ලියවිච්ච මජ්ක්‍ධිම ආගම දීර්ඝ ආගම සංයුක්ත ආගම වැනි ඒ ග්‍රන්ථ පරිශීලනය කළා උන්වහන්සේව පරිවර්තනයත් කළා බලලා බලනවා අපේ ත්‍රිපිටක පොතුත් ඒ ත්‍රිපිටක පොතුත් අතර මොනවද තියෙන වෙනස්කම් උන්වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන්ම ඔය සමත සමාධිය මුල් කරගෙන කරන අර්ථ දක්වීම සම්මා සමාධියක් කියන්නේ මේ මේ ධානවල තත්වයක් ය ධාන හතර දියුණු කර ගැනීමේ කියන කාරණාව මේ පසු කාලීනව එකතු වෙච්ච දෙයක් ය කියලා උන්වහන්සේ හේතු කාරණා සහිතව පෙන්වලා දෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි මේ මතු කරපු දීඝනිකායේ චතුරාර්ය සත්‍ය කොටසේ එන සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන හතරයි කියලා කරන විස්තරය ඒ දීර්ඝාගම පොතේ එහෙම එකක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේවැය තියෙනවා යම් යම් පසුකාලීනව එකතු වෙච්ච ධර්ම කොටස්. භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතැම් වකවානුවලදී භික්ෂුන් වහන්සේලා මේ සමත සමාධියට ඇලිච්ච ගතියක් ඒකට යම්සි නැඹුරුවක් ඇති වෙච්ච බවක් පේන්න තියෙනවා. ඒ නිසා පසු කාලිනව ඒ කොටස එකතු කරලා තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියලා. හැබැයි ඇතම් සූත්‍රවල පැහැදිලිව දකින්න ලැබෙනවා බුදුරජාන් වහන්සේ සම්මා සමාධිය කියලා කියන්නේ මේ අනිකුත් මාර්ගාංග සියල්ල සමබර වෙලා ඒක රස වෙලා පැමිණි අවස්ථාවයි කියලා දේශනා කරපු තැන් හම්බ වෙනවා. ඒ නිසා අපි ඒ කොටස දැනට හඳුනාගත්තොත් මෙන්න මේ විදිහට මහා චත්තාරීසක සූත්‍රේන අර්ථ දක්වීම මූලික කරගෙන එහෙමනම් සම්මා සමාධියක් ඇති කරගන්න කෙනෙකුට තනියෙන් බෑ. අය අනිකුත් සීල ශික්ෂාවේ, සමාධි ශික්ෂාවේ, ප්‍රඥා ශික්ෂාවේ අනුග්‍රහය ලැබෙන්න ඕනේ. එතකොට තමයි මාර්ගාංග ඒක රස වෙලා නිවරදිව සම වෙලා එක එල්ලේ පිහිටපු ගතියක් සමූහයක් වශයෙන් ක්‍රියා කරන ගතියක් දකින්නට ලැබෙන්නේ. ඊළඟට දැන් අපිට යන්න පුළුවන් භාගතුන් වහන්සේම මේ සමාධියේ තියෙන වැදගත්කම දේශනා කරපු තවත් කොටසකට එතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ සූත්‍රය තමයි සමාධි භාවනා සූත්‍රය කියලා ඒක හම් වෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි මේ සමාධිය දියුණු කරන්න ඒ සමාහිත වූ තැනැත්තා සමාහිත සිතක් ඇති තැනැත්තා තමයි යථා භූතං පජානාති. ඇත්ත ඇත්තටියෙන් දැනගන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇත්තටියෙන් දැනගැනීමේ මූලික සුදුසුකමක් වශයෙන් තමයි සම්මා සමාධියක් හදාගෙන තියෙන්නේ. නැත්නම් සමාධියක් හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව සමාධිය තුල নিমগ্ন වීමකට සමාධියෙන් මෙලොව වශයෙන් යම්කිසි සුවයක් පහසුවක් සැපයක් ලැබීමකට පමණක් නෙමෙයි. ඒවයිල අතුරුඵල කියන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුල සමාධිය කියන්නේ මගදී හම්බෙන එකක්. ඒක ඇවිල්ලා නිෂ්ඨාව නෙමෙයි. ඒක ඇවිල්ලා දිනුම් කණුව නෙමෙයි. දිනුම් කණුව යන්නේ ප්‍රඥාව මුල් කරගෙන. අවබෝධය මුල් කරගෙන. එහෙමනම් මේ සමාධිය පාවිච්චි කරනවා උපකරණයක් වශයෙන්. ආයුධයක් වශයෙන් කුමක් පිණිසද? ඇත්ත ඇලිසටියෙන් තේරුම් ගන්න. යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කිංච යථාභූතම් පජානාති. කුමක ඇත්තැසෙන් ඇත්තැසයෙන් තේරුම් ගන්නද? රූපංච සමුදයංච අත්තගමංච. වේදනංච වේදනාය සමුදයංච අත්තගමංච. සංඥාය සමුදයංච අත්තගමංච. සංඛාරාණං සමුදයංච අත්තගමංච. විඤ්ඤාණස්ස සමුදයංච අත්තගමංච. ඉතින් ඒ කියන්නේ මේ ස්කන්ධ පහේ සමුදය පක්ෂයත් ශවීම් පක්ෂයත් හඳුනගන්න තමයි මේ අථාබුත ඥාන දර්ශනයක් තුලින් සිද්ධ වෙන්නේ. හඳුන ගැනීමක් තමයි අථාබුත ඥාන දර්ශනයක් කියලා කියන්නේ. ඊට තවත් ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ සමුදය කියලා කියන්නේ? මොකද්ද මේ අත්ංගමය කියලා කියන්නේ? කියන ප්‍රශ්නේ ඊළඟට එනවා. කෝච භික්ඛවේ රූපස සමුදයෝ මුකුමැක්ත මහණෙනි මේ රූපයන්ගේ සමුදය කියලා කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කිංච අභිනන්දති අභිවදිතේ අඤ්ජෝ සායතිත්තති. රූපං අභිනන්දති අභිවදිතේ අඤ්ජෝ සායතිත්තති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අඤ්ජෝ සායතිත්තතෝ uppajjati නන්දි. යාරෝපේ නන්දි තං උපාදානං. තස්ස උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. එවමව තස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති. මේක තමයි මේ රූපයන් මුල් කරගෙන සමුදය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවකදී අපි දුම අපිට අපිට ඇහෙනවා යම් සද්දයක්. අපි දුම් මිහිරි ගීතයක් ඇහෙනවා. දැන් මිහිරි ගීතය ඇහෙනවත් එක්ක දැන් හිත ඒ ගැන සතුට වෙනවා. අභිනන්දති. ඒ ගැන ලොකු සතුටක් ඇති කරගන්න මේ කාලෙකින් අහපු සින්දුවක්. හරිම ලස්සනයි මට අතීතේ මතක් වුණා මේ සින්දුව අහලා. මොනවා හරි දාගෙන අපි ඒ සින්දුවට බැහැ ගන්නවා හිත. ඒක අභිරමණය කරනවා. අභිනන්දනය කරනවා. වඩා වඩා සතුටු වෙනවා මේ ගීතෙන්, මේ සද්දෙන්. ඒකම දැන් ඔන්න නැවත නැවත හිත කියවනවා. නැවත නැවත මතක් කරලා දෙනවා, විතර්ක කෙරෙනවා, ප්‍රපංච කෙරෙනවා. නැවත ඒක ඉල්ලනවා, අභිවදනයක් සිද්ධ වෙනවා. අජ්ජෝසායතිට්ඨති. ඒක අස්සට හිත රිංග ගන්නවා. ඒකම තමයි දැන් ඇසුරු කරන්නේ. නිකන් ඉන්න වෙලාවට ඒ ගීතේ මුමුණනවා. ඒ කියන්නේ දැන් හිත තුල ඒක පදිංචි වෙලා හිත නැත්තම් හිත ගිහිලා ඒකේ පදිංචි වෙලා. අජ්ජෝ සාය තිට්ඨති. ඉතින් ඔන්නෝක තමයි සමුදයක් කියලා කියන්නේ. මොකද ඒ තුල දැන් අපි ජීවත් වෙනවා. ඒ තුල උපාදාන කරගෙන. ඒ කියන්නේ ඒක අභිනන්දනයක් කරද්දී, අභිවදනයක් කරද්දී, අජ්ජෝසනයක් කරද්දී, ඒ කියන්නේ ඒක තුල සතුටු වෙද්දී, ඒකම නැවත නැවත ඉල්ලද්දී, ඒකම කියාපාද්දී, ඒකම හිත තුල ප්‍රපංචයක් වශයෙන් එහෙම නැත්නම් අතුලත කතාවක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී ඒක අසර රිංග ගනිද්දී ඒ තුලින් යම්සි සතුටකුත් පහළ වෙනවා. uppajjati nandi. කියන්නේ රාග නිශ්රිත, තණ්හා නිශ්රිත සතුටකුත් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? එහෙම සතුටක් පහළ වෙනකොට තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨති uppajjati nandi කියන්නේ මේක අසර රෙංගගෙන මේක අභිනන්දනය කරගෙන ඉන්න අවස්ථාවේදී ඔන්න හිතේ 아무තු සතුටක් තණ්හා මුල් කරගත්ත සතුටක් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? යා රූපේ නන්දි තං උපාදානං. ඒ සතුට දැන් ඊළඟට උපාදාන කරගන්නවා. ඒකට දැන් බැහැ ගන්නවා. ඒක ඉල්ලනවා. ඒකෙන් ලොකු සතුටක් ලබනවා. දැන් ඒක උපාදාන පත්‍ය භව දැන් ඔන්න භව තත්ත්වයක් ඇති වෙනවා. දැන් ඔන්න අසන් අසන්නෙක් බවට පත් වෙනවා. දැන් කලින් මේක ඇහුණා. අපි හිතමු අපි පුටුවක් උඩ වඩලා හිටියේ. ඉතින් එතකොට ඔන්න ගීතයක් ඇහුණා. නමුත් පස්සේ මොකද වෙන්නේ? ඒක ඇහිලා අපි ඒකට පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න ගිහිල්ලා ඒකේ ඔන්න ගායකයා ගායිකාව මතක් කරගෙන අපිට තාලේ මතක් වෙලා වචන මතක් වෙලා වචන මුමුණලා ඒක අස්සර දැන් පොඩ පොඩ රිංගගත්තා. දැන් ඔන්න අපි ඇහුණා කියන මට්ටම වෙනකොට දැන් අසනවා අසන්නෙක් බවට පත් වෙලා. භව තත්වයක් දැන් හිත තුළ ඇති වෙලා. අර කලින් දෙවිච්ච නික්ලේශී නොබැඳුණු අනිශ්චිත කිසිවක් ඇසුරු නොකරන ඒ తත්වය දැන් අපිට නැහැ. ඒ වෙනුවට දැන් මේ සද්දයක් ඇසුරු කරන සද්දයක් මතට එල්බගත්ත සද්දයක් තුල ජීවත් වෙන ඒ මතින් කෙනෙක් හදාගත්ත අසන්නෙක් හදාගත්ත කවුරුන් හෝ බවටපත් වෙච්ච උපාදාන වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තස්ස උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සබ් දුක්ඛක්ඛන්දස සමුදය හෝති දැන් මේ දුකක් ඔන්න හදාගත්තා භව තත්ත්වයක් හදාගත්තා කෙනෙක් හදාගත්තා පුජ්‍යලයක් සත්වෙක් මමෙක් හදාගත්තා මම දැන් අසනවා මම දැන් ගීතය රස විඳිනවා කියලා ඉතින් අපි රස විඳින්නෙක් අසන්නෙක් හදාගත්තා නම් අන්න භව තත්ත්වයක් කෙනෙක් පුජ්‍යලේ මමෙක් හදාගත්තා. ඔන්න ඔය ආකාරයෙන් රූප මුල් කරගෙන ඒ කියන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මුල් කරගෙන කෙනෙක් හදනවා නම් ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයක් තමයි එයා අසුරු කරලා තියෙන්නේ. රූප උපාදානස්කන්ධයක එයා වාසය කරනවා ඒක උපාදාන කරගෙන වාසය කරනවා ඒ තුලින් දුකක් හදනවා. දැන් ওই විදිහට විස්තර කරන්න පුළුවන් වේදනාව ගැන. අපිදම අපිට යම් අවස්ථාවක සැප වේදනාවක් පහළ වෙලා. ඒතර ඒ සැප වේදනාවට අපි හරි කැමතියි. ඒක හිතෙන් ඉල්ලනවා. ඒක තව තව රස විඳිනවා. ඒක අස්සර දැන් බැහැ ගන්නවා. පොඩ පොඩ කිට්ටු වෙනවා. ලං වෙනවා. අසර රිංග ගන්නවා. මගේ කියා ගන්නවා. මොකද දැන් ඒ උපාදාන වුණාට පස්සේ එතුලින් අර කලින් කිව්වා වගේම නන්දියක් සතුටක් තණ්හාව නිස්සර කරගත්ත තණ්හාව මූලික කරගත්ත එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒකට තවත් ඇලෙනවා. එතන ඊළඟට අන්තිමට භව තත්ත්වයක් එතරම් පහළ වෙනවා. මම දැන් රස විඳින්නෙක් බවට පත් වෙලා. සැප විඳින්නෙක් බවට පත් වෙලා. සැපවත් වූ කෙනෙක් බවට පත් වෙලා. පුජ්‍යලයක් බවට පත් වෙලා. දැන් එහෙමනම් අන්න කෙනෙක් වෙලා සැප විඳිනවා. ඒක අසර රිංගගෙන. ඒතර දැන් මේ කෙනෙක් වීම භව තත්ත්වයක් හදා ගැනීම එය ඊළඟට යම් විපරිණාමයකට ලක් වෙලා දුකක් වීම. ඉතින් මේ ඔක්කොම සමුදේ පක්ෂය. ඉතින් මේ විදිහටම සංඥා ගැන, සංස්කාර ගැන, විඥාන ගැනත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒකේ අනිත් එක එතකොට රූපස්ස අත්ංගමං කියන එක එහෙමනම් ඒකේ අනිත් පැත්ත කියලා කියන්නේ මේ අභිනන්දනයක් අභිවදනයක් අජ්ජෝසනයක් නොකර සිටීම. නාබිනන්දති නාබිවද්දති නාජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. දැන් එයාට අපි තමු සද්දයක් ඇහෙනවා ගීතයක් ඇහෙනවා. හැබැයි හිත තියෙන්නේ එයාගේ එයාගේ පාඩුවේ. හිත යන්නේ ඒක අස්සට රිංග ගන්න. හිත යන්නේ ඒකත් එක්ක ඇලෙන්න. හිත යන්නේ ඒක මුමුණන්න. අස්සට රිංග ගන්න. ඒකේ බැඳෙන්න ඒකෙන් ලොකුවට සතුටු වෙන්න තණ්හාව මූලික කරගත්ත සතුටක් නන්දියක් පහල කරගන්න හිත යන්නේ හිතේ යාගේ කලින් තිබිච්ච නික්ලේශී භාවය අපිටම උපේක්ෂාව සරල බව රැකගෙන වාසය කරනවා මේ පිටුන් මේ පිටුන්ට මතක ඇති අර වාහිය දාරුචීරිය තාපසතුමාට බුදුහාඳුරු දීප අවවාදේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. යාට ඇහුන ඇහෙනවා. හැබැයි ඇහෙන පමණින් නතර වෙනවා. ඒක ගිහිල්ලා අහන්න ගිහිල්ලා අසන්නෙක් බවට පත් වෙලා පුජ්‍යලයක් බවට පත් වෙලා රස විඳින්නෙක් බවට පත් වෙලා පුජ්‍යල භාවයක් හදන්න යන්නේ නැහැ. ඇසීම් මාත්‍රයෙන් නතර වෙලා. නොඇසෙනවත් නෙවෙයි ඇහෙනවා. ඔන්න ඔය தত্ত্বය කෙනෙක් එහෙනම් පවත්නවා නම් එතකොට නාබි නන්දති නාබි වතති නජ්ජෝ සාය තිට්ඨති කියන தত্ত্বය තමයි එයා අත්දකින්නේ. ඒකෙන් ඒකෙන් ලොකුවට සතුට වෙන්න යන්නේ හිත ඒකෙන් කුල්මත් වෙලා නැහැ. හිත එයා තමන්ගේ තිබිච්ච සරල භාවය, නොබැඳුණු తত্ত্বය, සැහැල්ලුව, අනිශ්චිත බව, උපාදාන නොකරන తত্ত্বය රැකගෙන වාසය කරනවා. ඒතර මෙහෙම ඉන්නවා නම් කියන්නේ අභිවදනයක්, අජ්ජෝසනයක් සිද්ධ වෙන්නේ නැති නිසා දැන් අන්න උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. උපාදානයක් නැත්තම් භව තත්වයක් නැහැ. ඒ කියන්නේ දැන් එයා කෙනෙක් වෙලා නැහැ. පුජ්‍යල භාවයක් හදලා නැහැ. අලුත් ලෝකයක් තනලා නැහැ. හිතින් මවාගත්ත ලෝකයකට ගිහිල්ලා නැහැ. සිහිනයක ජීවත් වීමක් නැහැ. මේ කලින් තිබිච්ච ප්‍රകൃතියම රැකගෙන වාසය කරනවා. ඒතර මේ தත්ත්වය තමයි අර මේ අත්ංගමයක් කියලා කියන්නේ. දැන් ඒතර රූප උපාදානස්කන්ධය නිකන් අස්තයට යනවා. ෂේ වෙලා යනවා. උපාදාන නොවි යනවා. උපාදාන ටික හැලි හැලි යනවා. අඩු වෙවි යනවා. දිය වෙවි යනවා. හිතේ අනිශ්චිත බවම ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ වගේමයි වේදනාව. යම් යම් සැප වේදනා පහළ වුණා. හැබැයි ඒක මගේ කියා ගන්න ගියේ නෑ. අසර රිංග ගන්න ගියේ නෑ. ඒකට ඇලෙන්න ගියේ නෑ. හිතත් එයාගේ පාඩුවේ ජීවත් වෙනවා. සංඥාවනොත් ඒ වගේ. හිතට යම්කිසි සංඥාවක් පැමිණියා ඉතින් ඒක සංඥාවක් බව හඳුනගත්තා. එහෙම නැතුව ඒකට කෙනෙක් පුජ්‍යලයක ආරෝපණය කරගෙන ඒක හොඳයි කියාගෙන එයාට දුරකතන ඇමතුමක් දෙන්න යන්නේ නැහැ. මේ විදිහට සංඥාවක්. සංඥාවක් කියන තැන තියලා තමයි වාසය කරන්නේ. එතකොට ඇත්ත ඇත්තටියෙන් දැකීමක්. දැන් යථාභූත ඥාන දර්ශනය ගැන මේ බුදුහාඳුරෝ කියලා දෙන්නේ. එතකොට යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නෙම එතකොට රූපස්ස සමුදයංච අත්තගමංච වේදනාය සමුදයං චත්ත ගමංච සංඥාය සමුදයං චත්ත ගමංච සංඛාරාණං සමුදයං චත්ත ගමංච විඥානං විඥානස්ස සමුදයං චත්ත ගමංච එතකොට මේ ඒ ඒ රූපස්කන්ධය ගැනත් හොඳින් දැනගන්න ඕනේ ඒකේ සමුදය පක්ෂයක් දැනගන්න ඕනේ ඒ කියන්නේ අර උපාදාන වෙන తত্ত্বය ගිහිල්ලා භව తত্ত্বයක් තනා ගැනීම ඒ වගේම අත්තකමංච කියලා කියන්නේ ඒ ක්‍රියාවලිය නතර වෙලා මේක අස්තංගමේට යාමක්, ලිහිලා යාමක්, උපාදාන නොකර සිටීමක්, අභිනන්දනේ නොකර සිටීමක්, කියාපෑමක් නොකර සිටීමක්, ඇතුලේ කතාවක් නොකර සිටීමක්, අසර රිංගා ගැනීමක් නොකර සිටීමක් ගැන තමයි අස්තංගමේ වශයෙන් දේශනා කරන්නේ. එතකොට මේ මුළු සංසිද්ධියේ යමෙක් දකිනවා නම් ඒක යථාභූත ඥාන දර්ශනයක් වශයෙන් කියලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් ඒක ඇති කරගන්න සමාධියක් අවශ්‍යයි. මේ තනිකර එතකොට විපස්සනාවට අවශ්‍ය වෙන සමාධියක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඒ සමාධියේ තියෙන එක්තරා අන්දමක ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කිරීමක්. ඒකයි ආයුධයක්. ඒ ආයුධයෙන් වැඩ ගන්නවා. ඒ ආයුධයෙන් ගන්න වැඩේ තමයි අර උපාදානස්කන්ධ ටික හොඳට තේරුම් බේරුම් කර ගැනීම. උපාදාන වීම වළක්වා ගැනීම. හිත අනිශ්චිත භාවයකට ගැනීම. දැන් ඊළඟට අපිට දැන් තව ටිකක් එන්න පුළුවන් අපි ඉතිරි කරගත්ත කොටසක්. ඒ තමයි විපස්සනාව පාදක කරගත්ත ධ්‍යාන. දැන් මේ පෙනුන්ට මතක ඇති අපි ධ්‍යාන ගැන සමත භාවනාව විස්තර කරද්දී ටිකක් කතා කළා. ඒ කියන්නේ අර පළවෙනි කොටසේදී ditta dhamma sukha viharaaya samvattati කියන තැන බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ ඇවිල්ලා සමත ධ්‍යාන. ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා. ඒතර පළවෙනි ධානයේ අංග පහක් තියෙනවා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා ධාන අංග පහක් නැත්නම් සමාධි අංග පහක් විස්තර කරලා දෙනවා. දෙවන ධානයේ අංග තුනක් තියෙනවා. විතක්ක, ਵਿਚාර දෙක හැලිලා ඉතිරි වෙලා තියෙනවා ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග තුන. තුන්වෙනි ධානයට එනකොට තවත් එකක් හැලිලා. ඒ කියන්නේ ප්‍රීතියත් හැලිලා දැන් ඉතිරිලා තියෙනවා සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක. හතරවෙනි ධ්‍යානෙට එනකොට සුඛය කියන එක හැලිලා ඒ වෙනකොට උපේක්ෂාව ඉස්මතු වෙලා අපිට සරලව කියන්න පුළුවන් උපේක්ෂා ඒකාංගතා කියන අංග දෙක හතරවෙනි ධ්‍යානෙ තියෙනවා. එහෙමනම් මේ ධ්‍යාන தত্ত্ব විස්තර කරන්න පාදක වෙලා තියෙන්නේ ධ්‍යාන අංග. ධ්‍යාන අංග ප්‍රමාණය අනුව ඒවැයේ තීව්‍රතාවය අනුව තමයි තීරණය වෙන්නේ දැන් ඒතනත්තා වාසය කරන්නේ කුමන ධානයේද කියන කාරණය. ඉතින් මේක මුල් කරගෙන බුරුම ජාතික මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ මතු කරනවා ඉතින් මේ ධාන අංග වල සාමූහික ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන් ය විපස්සනාවේ යම් යම් අවස්ථාවන් වලදී ඒ ඒ තැන්වලදී එහෙනම් මේ විපස්සනා යෝගාවචරයක් අත්දකින්නේ ඒ ධ්‍යාන මට්ටමට සමාන මට්ටමක්. ඒවා එහෙමනම් ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා අත දක්වන්න පුළුවන්. හැබැයි විපස්සනා මූලික කරගත ධ්‍යාන. ତර උන්වහන්සේ දෙන අර්ථකතනේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ කොමන හෝ අවස්ථාවකදී වර්තමාන වශයෙන් පැන නගින එක එක සංස්කාර ධර්මයකට. ඒ කියන්නේ රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්. මේ කුමක්ම හෝ සංඛාර ධර්මයකට හිත නැවත නැවත නංවමින් නංවමින් වාසය කරනවා. ඒක විමසා බැලීමක් කරනවා. ඒ කටයුත්ත දැන් නිදැල්ලේ සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒ නිසාම හිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළලා තියෙනවා. කායික සුවයක් මානසික සුවයක් භුක්ති විඳිනවා. මතුවෙන මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා. එතකොට අන්න අර කියපු සමාධියංග පහ මෙතන තියෙනවා. හිතමු අපි එයා වේදනානුපසනාවක් වඩනවා. දැන් ඉතින් ඔන්න සැප වේදනාව පහළ වුණා. පහළ වෙනකොටම හිත එතෙන්ට දැම්මා. හිත එතෙන්ට යොමු කළා. හිත එතෙන්ට නැංගුවා. වේදනාව තුලට හිත නැංගුවා. ඒ කියන්නේ දැන් විතර්කය වැඩ කරනවා. තර්කය නැවත නැවත වැඩ කරනවා. හිතන්න ඊට පස්සේ නැවතත් වේදනාවක් පහළ වෙනවා. නැවතත් වේදනාවක් පහළ වෙනවා. එතකොට මේ පහළ වෙන පහළ වෙන වේදනාවට හිත නංවනවා. අවධානය යොමු කරනවා. විතක්කය කියන එක ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතනින් නතර වෙන්න ඒ හිත එතෙන්ට යොමු කළාට පස්සේ අරමුණ හොඳට විමර්ශනය කරලා බලනවා. සම්පජඤ්ඤය යොදනවා. සොයලා බලනවා මොකද්ද මෙතන දැන් ක්‍රියාකාරීත්වය මොකද්ද මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ. කියන්නේ ਵਿਚාරය දැන් එතන සිද්ධ වෙනවා. ਵਿචාරය කියපේ සමාධි අංගයත් දැන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. දැන් මුල් අවස්ථාවේදී තමයි මේක ටිකක් අපි මැදිහත් වෙලා බලෙන්ම වගේ කරන්න වෙන්නේ. මොකද අපේ හිත ටිකක් කම්මැලි නිසා මෙයාට මේ වැඩේ අල්ල දෙන්න ඕනේ. වැඩේ පුරුදු කරන්න ඕනේ. මතුවෙන මතුවෙන අරමුණට හිත නැවත නැවත නංව නංව වීරයක් මුල් කරගෙන උනන්දුවෙන් ඒකේ නියැලෙන්න ඕනේ. හිත ඒකට යොමු කරන්න ඕනේ. ඉතින් එතන තියෙනවා ටිකක් වෙහෙසකුත් තියෙනවා. ඉතින් ලොකු සතුටක් තාම නැහැ. මොකද තාම වැඩේ ඉගෙන ගන්නවා. හැබැයි කාලයක් ඕක කරනකොට හිතට දැන් ඒ මතුවෙන මතුවෙන අරමුණට නංවන්නත් ඒ තුල හැසිරෙන්නත් ඒක ටිකක් විමසා බලන්නත් පුරුද්දක් ඇති වෙලා. දැන් ඉතින් අපි මැදිහත් නොවුනත් මතුවෙන මතුවෙන අරමුණට හිත විසින්ම නැං වෙනවා. එයාම ගිහිල්ලා ඒකට පැමිණෙනවා ඒකට නැග ගන්නවා ඒ මතට පැමිණලා ඒ අරමුණු විමසනවා. දැන් එතකොට අපිට වැඩි කරන්න දෙයක් නැහැ. යෝගාවචරයට වීරයක් පාදක කරගෙන චේතනාපූර්වක කරන්න ලොකු දෙයක් නැහැ. මොකද හිතට දැන් පුරුද්දක් වශයෙන් ඇති කරලා දීලා තියෙනවා. මතුවෙන මතුවෙන අරමුණ හොඳට විමර්ශනය කරලා බලන්න. ඒකට අරමුණට හිත යොමු කරන්න නැත්නම් අවධානය යොමු කරන්න විතර්කයක් කරන්න ඊට පස්සේ අරමුණ හොඳට විමසලා බලන්න. දැන් එතකොට හිත විසින් මේ විදිහට කරනවා නම් අපිට වෙහෙසක් නැහැ. ඉතින් වැඩේ සාර්ථක වෙලා. දැන් ඉතින් යෝගාවචරයට සැහැල්ලුවෙන් වෙන දෙයට ඉඩ හැරලා යාට වැඩේ කරගන්න දීලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මට්ටමේදී තමයි ඇත්තටම ප්‍රීතියක් පහළ වෙන්නේ. සැහැල්ලුවක් පහළ වෙන්නේ. ප්‍රමෝදයක් පහළ වෙන්නේ. මොකද දැන් විපස්සනාව ටිකක් අල්ලලා යනවා. ඒතර කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් තියෙනවා, සැපයක් තියෙනවා. ඒ කියන්නේ සුඛ කියන එකක් තියෙනවා. ඒ වගේමයි මතුවෙන මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා ක්ෂණික සමාධියකුත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමට එනකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහම ක්‍රියාත්මක වෙනවා. හැබැයි විපස්සනාවක මුහුණුවරින් සමතේක මුහුණුවරින් නෙමෙයි. දැන් අපි හිතමු ආචිත්තානුපස්සනාවක් වඩනවා. ඉතින් විවිධ සිතුවිලි පහළ වෙනවා. පහළ වෙන පහළ වෙන සිතුවිල්ලට හිත යොමු කරනවා. විතර්කණයක් සිද්ධ වෙනවා. පහළ වෙන පහළ වෙන සිතුවිල්ල මොන જાතියේද කොයි වෙලාවද හටගන්නේ වගේ දේවලුත් පොඩ්ඩක් එයා බලන්න උත්සාහත් වෙනවා. ਵਿਚාරයක් සිද්ධ වෙනවා. එතකොට දැන් ඒක පුරුද්දක් බවටපත් වෙලා දැන් බල ගන්නවල කරන්න දෙයක් නැහැ. පස්සෙන් ඉඳලා තල්ලු කරන්න දෙයක් නැහැ. දැන් යාම කරනවා. ඉතින් ඒ නිසා හරි සැහැල්ලුයි. සැපවත් බවක් තියෙනවා. නිෂ්කලංක ගතියක් තියෙනවා. ඉතින් සැපේකුත් ප්‍රීතියකුත් ප්‍රමෝදයකුත් තියෙනවා. මතුවෙන මතුවෙන අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා. සමාධියකුත් තියෙනවා. කියන්නේ කොයි පැත්තෙන් අපිට විපස්සනාවක් වැඩුවත් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මෙතන ප්‍රථම ධානයක ලක්ෂණ තියෙනවා. මේ தත්ත්වය නිසා විපස්සනාවේ හම් වෙන විපස්සනා ධානයක් නැත්නම් විපස්සනා ප්‍රථම ධානයක් වශයෙන් හඳුන්ලා තියෙනවා. දැන් තවත් කෙනෙක් ඕක කාලයක් කරගෙන යනකොට එයාට අර විතර්කණයක් කරන්න කියලා නැවත නැවත අරමුණු නංවන්න කියලා බලෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මතුවෙච්ච අරමුණ දැන් හොඳට විසිරීලා නැත්නම් විසිරීලා කියනකට වඩා කැඩිලා විස්තර සහිතව පේනවා. ඒතර දැන් ਵਿਚාරයක් කියලා කරන්න දෙයක්වත් නැහැ විස්තර සහිතවමයි පේන්නේ. ඒ කුඩා කුඩා අපි තුමු වේදනාවක කුඩා කුඩා ධාතු ලක්ෂණයක කුඩා කුඩා සිතුවිල්ලක හොඳට හිත බැහැගෙන ඒවා දිහා බලනවා. ඒවා විමර්ශනය කරනවා. ඒවා යථා ස්වභාවය හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. ඒතර මේ මට්ටම මහසිසාඩෝ සාන්නස කියනවා මෙතන විතර්කණය, ਵਿਚාරය කියන එක ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ මොකද ඒ වෙනුවට හිතම වැඩේ බාරගෙන තියෙන්නේ. මතුවෙන මතුවෙන අරමුණේ ඒක ළඟ ළඟමයි තියෙන්නේ. මොකද කුඩා කුඩා අරමුණු. ඒ ඒවේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් වාසය කරනවා. එතකොට විතක්ක ਵਿਚාර වලින් තොරයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණයි තියෙන්නේ කියලා උන්වහන්සේ මේක දෙවන ධ්‍යානයේ වශයෙන් දේශනා කරනවා. මේකම තවත් ටිකක් ගැඹුරට ගියාම දැන් ප්‍රීතිය හැලිලා ටිකක් නිකන් සැපයක් විතරයි තියෙන්නේ. නිකන් ඔද වැඩිච්ච ගතියක් නැහැ ලොකුවට ප්‍රීතියක් ප්‍රමෝදයක් නැහැ. ඒක ටිකක් නිකන් හේදිලා ගිහිල්ලා ඒ වෙනුවට නිකන් සැහැල්ලුවකින් සැපයකින් මේ භාවනාව යෙදෙනවා. ඒක තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරනවා. මොකද තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛ ඒකාග්‍රතාව කියන එක. ඒක දැන් තියෙන්නේ ලොකු ප්‍රීතියක් නෙමෙයි නිකන් සැපයක් තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරන්නේ අර විශේෂයෙන්ම කිසිවක් ඇසුරු නොකරන කිසි අරමුණක් උපාදාන නොකරන අනිශ්චිත වූ මට්ටමක් උපාදාන නොකරන මට්ටමක් ඒ බඳු සමාධි මට්ටමක් විපස්සනාවෙන් හදාගත්තා නම් ඒක චතුර්ථ ධානයට සමානයි විපස්සනාව පාදක කරගත්ත චතුර්ථ ධානය වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ අපි හිතමු යා වේදනානුපස්සනාවක් වඩමින් වාසය කළා. ඒවායේ සමුදේ වය දැක්කා, ඇතින් නැතින් ස්වභාවය දැක්කා. කුඩා කුඩා වේදනාවක පවායේ තත්ත්වය දැක්කා. ඒ තුළ ලොකු නුවණක් දිනු කරගත්තා. අනිත්‍ය අනිත්‍යත්වය මුල් කරගත්ත, දුක්ඛ ස්වභාවය මුල් කරගත්ත, අනාත්ම ස්වභාවය මුල් කරගත්ත ප්‍රඥාවක් වඩා ගත්තා. දැන් ඒක හොඳට දියුණු වෙන්න දියුණු වෙන්න අර යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙලා දැන් ඉතින් නිබ්බිදාවක් එපා වීමක් මේ ඔක්කොම නිකන් එකට මිශ්‍ර වීමක් කිසි රසයක් නැතිවීමක් ඒ ටික නිකන් පැත්තකින් තැබීමක් හිත තමන්ගේ පාඩුවේ සිටීමක් සිද්ධ වෙලා අන්තිමට ඒ සියල්ල හිතෙන් ඉවත් වීමක් එවත් නැත්නම් සියල්ලෙන් හිත නිදහස් වීමක් යෝගාචරයක් අත්දැක්කනම් අන්න අපි සතිපට්ඨානෙදි කියන්නේ අනිශ්චිතව වාසය කිරීමක්. දැන් ඔයා ඒ යෝගාචරය අත්දකිනවා. කිසිවක්ම උපාදාන කරන්නේ නැහැ. ඔය தത്വෙදී හිතේ තියෙන්නේ උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව ඇත්තටම සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් දක්වා දියුණුනහම තවත් තියෙන ගැඹුරකින් දෙන උපේක්ෂාවක්. නිකම් මේ අරමුණක වේදනාවක් වශයෙන් තියෙන උපේක්ෂාවක් නෙමෙයි. ඊට වඩා බොහොම ගැඹුරකින්. ඒ අරමුණු වල යථා ස්වභාවය දැකීම නිසා සියලු අරමුණු වලින් නිදහස් වීම නිසා හිතට ආවේනික වූ ස්වාභාවික වූ උපේක්ෂාවක් ඔන්න ඔය తত্ত্বය හතරවෙනි ධ්‍යානයේ වශයෙන් විපස්සනාවේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවම එම්හාසි සයඩෝ ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ නමක් වන සයඩෝ වූ පඬිත් ස්වාමීන් වහන්සේත් තහවුරු කළා. උන්වහන්සේගේ පොතක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච in this very life කියලා. ඉතින් පොතෙත් ওই විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ විපස්සනාවේදීත් අර ධ්‍යාන අංගවල මට්ටම් අනුව කොපමණ ධ්‍යාන අංග එතන ක්‍රියාත්මක වෙනවද කියන කාරණය අනුව කෙනෙකුට විපස්සනා ධ්‍යාන විස්තර කරන්න පුළුවන්. ඉතින් කවුරුත් ඒවට විරුද්ධ වෙලා නැහැ. ඉතින් මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා විපස්සනාවේදීත් යෝගාවචරයේ අර සමතේ වගේම ධ්‍යාන මට්ටම් ස්පර්ශ කරනවා කියලා අත්දකින්නවා කියලා දේශනා කරනවා. මේ විදිහට අපිට තේරුම් යනවා දැන් ඒතර සමාධියේ තියෙන විවිධ පැති. එකක් තමයි සමතේ පැත්තෙන් කතා කරන්න පුළුවන් පැති. තවත් පැත්තකින් විපස්සනා පැත්තෙන් කතා කරන්න පුළුවන් පැති. විපස්සනා පැත්තෙන් විශේෂයෙන් කතා කරද්දී ඒක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. තව තව නුවණ දියුණු කරගන්න විපස්සනාවක් නුවණක් දියුණු කරගන්න ඒ වෙලෙත් විවිධ මට්ටම් සමාධිවල ගැඹුරු තත්වයන් පහු කරගෙන යනවා. ගිහිල්ලා තමයි එතකොට ඒ අද අපි මේ කතා කරපු ආශ්‍රවයන් ඡය කරන මට්ටම් එතකොට කෙනෙකුට හම්බ වෙන්නේ. දැන් මේ විදිහට මේ සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ කරලා අන්තිමට දැන් මේ සූත්‍රය අවසන් වෙනවා ඉමාකෝ භික්කවේ චතස්සෝ සම්මා සමාධි චතස්සෝ සමාධි භාවනා. මහන්නේ මේ තමයි සතර සමාධි භාවනා. එදංච පන මේ තම් වික්කවේ සන්ධාය බාසතම් පාරායනේ පුන්නක පඤ්ඤේ. මහණෙනි මා විසින් පාරායනේහි පුන්නක ප්‍රශ්නේදී. ඒ කියන්නේ මේ මේ සුත්තනිපාතේ එනවා පාරායන වර්ගය කියලා කොටසක්. එතෙන්දී යම් යම් බ්‍රාහ්මණ පඬිවරුන් භාගතුන් වහන්සේගෙන් හිතින් ප්‍රශ්න අහනවා. භාගතුන් වහන්සේ වචනයෙන් ප්‍රශ්නවලට උත්තර දෙනවා. එතකොට ඒ අය වචනයෙන් අහලා ඒවා තේරුම් ගන්නවා. ඉතින් එතනට පැමිණි එක්කෙනෙක් තමයි මේ පුන්නක කියලා කියන්නේ. එයා අහපු ප්‍රශ්නයට බුදුහාඳුර දීපු පිළිතුර මේ සමාධි භාවනා මුල් කරගෙන තමයි දේශනා කළේ කියලා බුදුහාඳුරෝ ගාතාවකුත් කියනවා. සංඛාය ලෝකස්මින් පරෝ වරාණි යස්සින් ජිතං නත්ති කුහිංචි ලෝකේ. සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති භූමි සංඛාය ලෝකස්මින් පරෝ වරාණි යස්ස ඉංජිතං නත්ති කොහිංචි ලෝකේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන හොඳ නරක ධර්මයන් නුවණින් දැනගෙන යස්ස ඉංජිතං නත්ති. ඒ කිසිම තැනක නැත්තම් කිසිම ස්කන්ධයක එයාට කෙලෙස් නිසා පහළ වෙන චලනයක්, කම්පණය වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? මොකද දැන් අපි මොකක් හරි අසුරු කරගෙන ඉන්නවා නම් තමයි චලිතයක් තියෙන්නේ. මොකක් හරි අසුරු කරන්නාට තමයි ඒකෙන් ඒක මත රැඳී සිටීම නිසා ඒ රැඳී සිටින වස්තුව දෙය වෙනස් වුනහම මෙයාටත් වෙනසක් චලනයක් කම්පනයක් සිද්ධ වෙන්නේ. අනිශ්චිතස්ස නිශ්චිතස්ස චලිත. යමක් මිශ්‍රය කරගෙන ඉන්න කෙනාට තමයි චලිතයක්, කම්පනයක්, දරතයක්, දුකක් තියෙන්නේ. අනිශ්චිතස්ස චලිතන් නැති. කවුරුත් මොකක්වත් ඇසුරු කරන්නේ නැත්නම් එයානම් එයාට චලිතයක් නැහැ. ඒ කියන්නේ කිසිවක් උපාදාන කරන්නේ නැත්නම් ඇසුරු කරන්නේ නැත්නම් එහෙනම් චලිතයක් නැහැ. දැන් මේ ස්කන්ධ ලෝකයේ කිසිවක් උපාදාන නොකරන යස්ස ඉංජිතන් නැත්ති කොහිංචි ලෝකේ. ඒතනත්තාට එතකොට සලිතයක් නැහැ. සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරේසෝ ජාති ජනන්ති බ්‍රෝමි. එතකොට ඒ රහත් අපි හිතමු රහතන් වහන්සේ කියලා ඒ රහතන් වහන්සේ සන්තෝ ශාන්තයි විධූමෝ කෙලස් පිඹහැරලා තියෙන්නේ. කෙලස් දුරු කළා තියෙන්නේ. අනීගෝ නිදුක්ව වාසය වාසය කරනවා. निराසෝ ආශා රහිතව වාසය කරනවා. අතාරිසෝ ಜಾති ජරන්ති භූමි. ಜಾති ජරාවන් ඉක්මවලා වාසය කරනවා. එතකොට ඉතින් මේ විපස්සනාව පාදක කරගත්ත නුවණ මුල් කරගත්ත මාර්ගඵල ප්‍රතිවේදයක් අරහත්ත්වයටපත් වීමක් කියලා ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ එදා ඒ පාරායන වංගයේ පුන්නක ප්‍රශ්නයේදී දීපු උත්තරේ මේ සූත්‍රයේදීත් නිකන් පාදක කරලා තියෙනවා උද්දෘත කරලා තියෙනවා මොකද දැන් පාරායන වග්ගයේ අට්ටක වග්ගයේ වගේ සූත්‍ර නිපාතයේ එන සූත්‍ර දේශනාවන් බුදුරජාන් වහන්සේ අගය කරලා තිනවා උන්වහන්සේගේ මුල් දේශනාවන් වශයෙන් පිළිගන්නවා ඒ නිසාම බුදුරජාණන් වහන්සේත් පසු කාලීනව කරන ධර්ම දේශනාවලදී ඒ තමන් වහන්සේ මුල් කාලයේ කරපු පාරායන වග්ගයේ තියෙන අට්ටක වග්ගයේ තියෙන සූත්‍ර දේශනාවන් මේ ගාතාවන් ගෙනහැර පාලා තියෙනවා. ඒ වගේම ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ පාරායන වග්ගයේ අට්ටක වග්ගය හොඳට පාඩම් කරගෙන බුදුහාමුදුරන්ටත් බණ කියලා තියෙනවා. එච්චරට බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව ඇසුරු කරපු ධර්ම කොටස් මේ පාරායන වග්ගයේ අට්ටක වග්ගයේ තියෙනවා. ඒ නිසා අද මේ ධර්ම දේශනාවේ අගට නැත්නම් මේ සූත්‍ර දේශනාවේ අගට ඉදිරිය තියෙන්නේ පාරායන වර්ගයේ ගාතාවක්. එතෙන්දී එහෙමනම් අර කිසිවක් ඇසුරු නොකිරීම තුළ කම්පණය වීමක්, සැලවීමක්, චලිතයක් නොමැති ආකාරය. ඒ රහතන් වහන්සේගේ හිතේ තියෙන ශාන්ත ගතිය, කෙලස් දුරු කරපු ගතිය, නිදුක් බව, ආශා රහිත බව, ජරා මරණ ඉක්මවා වාසය කිරීම ගැන දේශනා වෙනවා. එමනම් පින්වත්නි අපිත් මේ සමාධි භාවනා සූත්‍රය මුල් කරගෙන සෑහෙන ප්‍රදේශයක් ඉගෙන ගත්තා.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 ඒ නිසා මම ආරාධනා කරනවා ධර්ම දේශනාවට අදාළව හෝ එහෙම නැත්නම් තමන්ගේ කමටහන් සුද්ධ කර ගැනීම පාදක කරගෙන පමණක් ධර්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද අපිට සීමා සහිත කාලයක් අද තියෙන්නේ. ඒ වගේමයි තවත් දැනුම් දීමක් කරන්න තියෙනවා ඊළඟ සති දෙක. ඒ කියන්නේ 16 වෙනිදාත් 23 වෙනිදාත් මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. නැවතත් මේ වැඩසටහන පැවැත්වෙන්නේ 30 වෙනිදා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ බව දැනුම් දෙවි. අද අපිට තියෙන පැය භාගයයි ඒ නිසා තමන්ගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න ධර්මදේශනාවට හෝ කමඨහනකට අදාළ දෙයක් විතරක් අහන්න කියලා ආරාධනා කරනවා.